ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් එක්සත් ජාතික පක්ෂයක් බවට පත්වීගෙන යනවා දෝ කියලා මට හිතෙනවා. එහි නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතාද එහෙසම එහෙමත් නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතාද කියන එක පිළිබඳවත් ලොකු ගැටලුවක් අපිට දැන් තියෙනවා. පාර්ලිමේන්තුවේ පෞගිය දිනවල රනිල් වික්‍රමසිංහ මහතා කරන ප්‍රකාශයන් හරිම ජුගුප්සාජනකයි. ඕ කතා කරන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට. ඕ අමතන්නේ අපිව රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගද අපි ගන්න ඕනේ. අපේ සභාපතිවරයා අපේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රාණයපකාරයෙක්ද. අපිට මේ සිතුවිලි තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයක් නැගිටලා කතා කරන හැම වාරයකම අපිට හිතෙන්නේ. මෙන්න මේකයි අර්බුදේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන.